කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ අවිහිංසා සංකල්පනාව පිළිබඳව ආර්ය අෂ්ටාංගික මාර්ගය පුහුණු කරන සදහැවත් බෞද්ධ පින්තුන් සම්මා දිට්ඨිය සම්මා සංකප්පය සම්මා වාචා আদি වශයෙන් මේ අෂ්ටාංගික මාර්ගයේහි මාර්ගාංග 8 පිළිබඳව මනා අවබෝධයක් ඇති කරගෙන එය දෛනික ජීවිතයේ නැවත නැවත පුරුදු පුහුණු කළ යුතු වෙනවා එසේ පුරුදු පුහුණු කරන්නට නම් මේ එක් එක් මාර්ගාංගයන්හි අදහස සහ ඒවා අපේ මනස තුල ගොඩනගා ගන්නා ආකාරය පිළිබඳව මනා වැටහීමක් අපි විටින් විට ඒ පිළිබඳව කල්පනා කරමින් පුහුණු කරගනිමින් ඇති කරගත යුතු වෙනවා. එනිසා තමයි බොහෝ අවස්ථාවල ස්වාමින් වහන්සේලා ඒ මාර්ගාංගයන් විවිධාකාරයෙන් පැහැදිලි කරමින් ධර්ම දේශනා සිද්ධ කරන්නේ. අද අපේ ධර්ම දේශනාවට අපි විශේෂයෙන් පින්නතුන්ගේ අවධානය යොමු කරන්නට අදහස් කළේ එහි දෙවැනි මාර්ගාංගය වන සම්මා සංකප්පේහි එක් කොටසක් පිළිබඳව. කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප කියන මේ මිත්‍යා සංකල්පනාවන්ගෙන් මනස ඈත් කරගෙන නෛෂ්ක්‍රම්‍ය සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප කියන මේ සම්‍යක් සංකල්පනාවන් අපේ මනස තුල පුරුදු පුහුණු කරගත යුතු වෙනවා. කෙලෙස් නැසීම සඳහා උත්සාහ කරන කෙනෙකුන් විසින් ඒ ක්ලේශ ප්‍රහාණය සඳහා නිවැරදි සංකල්පයන් අපේ මනසෙහි ගොඩනගා ගැනීම විශේෂයෙන් වැදගත් වෙන්නේ අපේ මනස තුල පහළ වෙන සංකල්ප මත තමයි අපේ සිතුවිලි වචන ක්‍රියා මේ තුන්දොරම ක්‍රියාත්මක වෙන්නේ. එනිසා මේ කාම සංකල්පයට ප්‍රතිවිරුද්ධ වූ නෛෂ්ක්‍රම්‍ය සංකල්පයේ පිළිබඳව ව්‍යාපාද සංකල්පයට ප්‍රතිවිරුද්ධ වූ අව්‍යාපාද සංකල්පයේ පිළිබඳව වගේම විහිංසා සංකල්පයට ප්‍රතිවිරුද්ධ වූ අවිහිංසා සංකල්පයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කාම සංකල්පයට ප්‍රතිවිරුද්ධ වූ නෛෂ්ක්‍රම්‍ය සංකල්පයේ පිළිබඳවත් ඒ වගේම ව්‍යාපාදයට ප්‍රතිවිරුද්ධ අව්‍යාපාද සංකල්පයේ පිළිබඳවත් මින් පෙර පාරමිතා ධර්ම පිළිබඳව විස්තර කරන තැනදී නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව, මෛත්‍රී පාරමිතාව පිළිබඳ දේශනාවලදී විтин විට අපි කරුණු පැහැදිලි කරලා දුන්නා. එනිසායි අපි අදහස් කළේ අද ධර්ම දේශනාවේදී මේ විහිංසා සංකල්පයට ප්‍රතිවිරුද්ධ වූ අවිහිංසා සංකල්පය පිළිබඳව කරුණු ටිකක් පැහැදිලි කර දුන්නොත් හොඳයි කියලා. අවිහිංසාවයි කියලා කිව්වහම ඇතම් කෙනෙකුට හැඟෙන්නට පුළුවන් හිංසාවෙන් තොර බව පමණක් කියලා. විහිංසාවයි කියලා කියන්නේ අන් අයට හිංසා කරන්නට, කරදර කරන්නට, දුක් ඇති කරන්නට, නපුරක් කරන්නට ඇතිවෙන අදහස, හැඟීම, සංකල්පය. අවිහිංසා සංකල්පයයි කියලා කියන්නේ ඒ හිංසා කරන බවින් තොරවීම පමණක් නොවේ ඒ හිංසා කරන බවට ප්‍රතිවිරුද්ධ වූ අවිහිංසාව නැමැති ධර්මතාවය මනසෙහි ගොඩනගා ගැනීමයි. ඇතම් කෙනෙක් මේ ධර්ම හඳුනා ගැනීමදී සමහර වෙලාවට ටිකක් වැරදි විදිහෙන් තේරුම් ගන්නවා. ලෝභය සහ අලෝභය කියලා කිව්වහම ලෝභය නැති බව අලෝභයයි කියලා හිතා ගන්නවා. ද්වේෂය අද්වේෂය කියලා කිව්වහම ද්වේෂය නැති බව අද්වේෂයයි කියලා හඳුනා ගන්නවා. හිංසාව අවිහිංසාව කියලා කිව්වහම හිංසාව නැති බව අවිහිංසාවයි කියලා හඳුනා ගන්නවා. එහෙම හඳුනාගත්තොත් ඒ කාරණේ ටිකක් වැරදි එහෙම නැත්නම් සාවද්දයි. එහෙමනම් කොහොමද අපි හඳුනාගත යුත්තේ? ලෝභයට ප්‍රතිවිරුද්ධ වූ එක්තරා ධර්මතාවයක් තියෙනවා අලෝභය නැමැති ධර්මතාවයක්. එයින් අදහස් කරන්නේ පරිත්‍යාගශීලී චේතනාවයි. එහෙමනම් අලෝභය නැති බව පමණක් නොවේ ඒ පරිත්‍යාගශීලී චේතනාව තුළින් තමයි ඒ ලෝභය සහ මුලින්ම දුරු කරන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම ද්වේෂය නැති බව පමණක් නොවේ මෛත්‍රී සහගත චේතනාවන්ගෙන් තමයි ඒ ද්වේෂය සම්පූර්ණයෙන් ඉවත් කරන්නට පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ හිංසාව විහිංසාව දුරු කරන්නට නම් අවිහිංසාව නැමැති ධර්මතාවය අපේ මනස තුල ගොඩනගා ගත යුතු වෙනවා. ඒක හරියට තේරුම් ගන්නවා නම් උදාහරණයක් වශයෙන් කිව්වොත් යම්කිසි තැනක අඳුර දුරු කරන්නට ඕන නම් ආලෝකය එතනට පමුණවන්නට ඕන. ආලෝකය පමුණුවන්නේ නැතිව අඳුර දුරු කරන්නට පුළුවන් කියලා යමෙක් කියනවා නම් ඒක නිකම්ම නිකං මිත්‍යා ප්‍රලාපයක් පමණක් වෙනවා. යම් තැනක අඳුර තියෙනවා ආලෝකය මෙතනට පමුණුවන්නේ නැතිව මම මේ අඳුර ඉවත් කරනවා කියලා යමෙක් තර්ක කරනවා නම් යමෙක් හිතනවා නම් යමෙක් හඟිනවා නම් ඒක එක්තරා වැරදි සංකල්පනාවක්. අන්න ඒ වගේ යම් තැනක විහිංසාව දුරු කරන්නට නම් අවිහිංසාව නැමැති ධර්මතාවය එතනට පමුණුවන්නට ඕන. ඒ වගේම යම් තැනක උණුසුම පවතිනවා නම් ඒ උණුසුම දුරු කරන්නට සිසිල් බව එතනට පමුණුවන්නට ඕන. ඒ සිසිල් බව නොපමුණුවා උණුසුම දුරු කරනවායි කියලා අපි කියනවා නම් ඒක එක්තරා සාවද්‍ය අදහසක් බවට පත් වෙනවා. අන්න ඒ වගේ මේ ධර්මතාවයන්ට ප්‍රතිවිරුද්ධ ධර්මතාවයේ ගොඩනැගීම තුලින් තමයි අපට මනෝභාවයන් වෙනස් කරන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා මීට පෙර දිනක අපි ධර්ම දේශනාවක් කළා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සල්ලේක ප්‍රතිපදාව පිළිබඳව. ඒ සල්ලේක ප්‍රතිපදාවේදී තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ විහිංසාව නැමැති ධර්මතාවයක් ලෝකෙහි පවතිනවා. ඒ විහිංසාව දුරු කරන්නට අවිහිංසාව නැමැති ප්‍රතිපදාවක් තියෙනවා. එහෙමනම් අර අඳුර දුරු කරන්නට ආලෝකය වගේ උණුසුම දුරු කරන්නට සිසිලස වගේ මේ අයහපත් වූ මනෝභාවයන් අපේ මනසින් ඉවත් කරන්නට නම් ඊට ප්‍රතිවිරුද්ධ වූ මනෝභාවයන් ධර්මතාවයන් අපේ මනස තුල ගොඩනැගිය යුතු වෙනවා. තව ටිකක් මේ කාරණේ පැහැදිලි කරගන්නකොට යම්කිසි කෙනෙක් තරහ නොගෙන හිටි පමණින් ඒතනත්තා තුල ව්‍යාපාදය විහිංසාව නැහැ කියලා අපිට කියන්නට පුළුවන් කමක් නැහැ. අපි හිතමු ගවයෙක් අන් අයට අනින්න නැතුව හිටිපමණට ඒ ගවයා බොහොම හොඳ ගවයෙක්ය හිංසා නොකරන ගවයෙක්ය කියලා අපට කියන්නට පුළුවන් කමක් නැහැ. බල්ලෙක් හපාකන් නැතුව හිටි පමණට ඒ බල්ලා සැරපරුස නැති බල්ලෙක් කියලා අපට කියන්නට පුළුවන් කමක් නැහැ. එහෙමනම් අන්න ඒ වගේ අපේ මනස තුල මේ හිංසාකාරී බව වචනෙන් ක්‍රියාවෙන් බාහිරට ක්‍රියාත්මක නොවුණු පමණටම මේ තනත්තානම් අහිංසක පුද්ගලයෙක්ය මේ තනත්තානම් හොඳ කෙනෙක්ය කියලා අපට බාහිරින් පමණක් තීරණය කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ තනත්තා විහිංසාව අඩු කරගත්තු, දුරු කරගත්තු කෙනෙක් බවට පත් වෙන නම් ඔහුගේ මනසේ පළපදියම් වෙලා තියෙන තැන්පත් වෙලා තියෙන අනුශේ වශයෙන් රැඳී පවතිනා වූ ඒ විහිංසාව නැමැති අන් අයට හිංසා පීඩා කිරීමේ මනෝභාවයට ප්‍රතිවිරුද්ධ වූ මනෝභාවයක් ඒ තැනැත්තාගේ මනස තුල විටින් විට පුරුදු පුහුණු කරන්නට වෙනවා. ඒ මනෝභාවය පුහුණු කරන කරන තරමට තමයි අර අඳුර ඇති තැනට ආලෝකයම සුනහම ඒ අඳුර තුරන් වී යන්නාසේ උණුසුම ඇති තැනට සිසිලස එකතුනහම ඒ උණුසුම ටිකෙන් ටික පහව යන්නාසේ ඒ පුද්ගලයාගේ මනස තුල අර හිංසාකාරී මනෝභාවයන් දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ මනසෙහි පවතින මනෝභාවයන් යම් යම් හේතු නිසා වසා තියන්නට පුළුවන්. නමුත් වහලා තිබ්බ පමණට වචනෙන් හෝ කයින් ක්‍රියාත්මක නොවුණු පමණට ඒ මනෝභාවයේ ඒතනත්තා තුල නැහැයි කියලා වැරදි අදහසක් ඇති නොකර ගත යුතුය. ඒ නිසා නිවන් දකින්නේ වචනය හෝ කය නොවේ. කය වචන සියල්ල උපකාර කරගෙන අපි පුහුණු කරන්නේ මනසයි. ඒ නිසා මනසෙහි කෙලෙස් ධර්ම දුරු කිරීමෙන් තමයි යම් කෙනෙකුට නිකලස් භාවයේ හෙවත් නිර්වාණය සාක්ෂාත් කරන්නට පුළුවන් වෙන්නේ. ඒ නිකලස් බව නිර්වාණය සාක්ෂාත් කරන්නට නම් ඒ කෙලෙස් ධර්මවලට ප්‍රතිවිරුද්ධ වූ පවිත්‍ර වූ පිරිසිදු කුසල ධර්මතාවයන් අපේ මනසේ නැවත නැවත ගොඩනගන්නට සිදු වෙනවා. එසේ ගොඩනගන්නට නම් ඒ ප්‍රතිවිරුද්ධ වූ පවිත්‍ර කුසල ධර්මයන් පිළිබඳව අපි නිවැරදිව හඳුනා ගන්නට ඕන කරනවා. ඒ නිසා තමයි මින් පෙර ධර්ම දේශනාවල මෛත්‍රිය නැමැති මනෝභාවය නිවැරදිව හඳුනා ගන්නට එදිනෙදා ජීවිතයේ අපි කෙසේ කටයුතු කළ යුතුද නෛෂ්ක්‍රම්‍ය කෙසේ හඳුනාගත යුතුද කියන කරුණු පිළිබඳවත් අපි විටින් විට පැහැදිලි කරලා දුන්නේ. අද අපි මාතෘකා කරන්නට යෙදුනේ මේ අවිහිංසාව පිළිබඳව පැහැදිලි කරන්නට දීඝනිකායේහි සංගීති සූත්‍රය පිළිබඳව විස්තර විග්‍රහය ඇතුළත් වෙන දීඝනිකාය අට කතාවෙහි සඳහන් වෙන එක්තරා දේශනා පාඩයක්. තත්ත කතම අවිහිංසා එහි මේ අවිහිංසාව යනු කුමක්ද? යා සත්තේසු කරුණා කරුණායන කරුණායි තත්තං කරුණා චේතෝ විමුක්ති. අයං වොච්චති අවිහිංසා. එහි පැහැදිලි කරනවා මේ අවිහිංසාව කියලා කියන්නේ කුමක්ද? හිංසාව නැති බව පමණක් නොවේ ඊට අමතර වූ තවත් ධර්මතාවයක් එහි ගොඩනැගිය යුතුයි. කුමක්ද ඒ ධර්මතාවය? යත් සත්තේසු කරුණා. යම්කිසි සත්ත්ව කෙනෙක් කෙරෙහි කරුණාවක් ඇති වෙනවා නම් කරුණායන කරුණායි තත්තක් ඒ වගේ මේ කරුණා කරන බවක් කරුණාව පමුණවන බවක් ඇති වෙනවා නම් ඒ වගේම කරුණා චේතෝ විමුක්ති කරුණා ධානයට සමවැදීමක් පවතිනවා නම් අයං උච්චති අවිහිංසා මෙන්න මේ කරුණාව සහ කරුණාව පමුණවන බව ඒ කරුණාව නැමැති ධර්මතාවයේ මුල් කරගෙන කරුණා ධානයට සමවැදීම මෙන්න මේවා තමයි අවිහිංසා ධර්මතාවයේ හැටියට එහෙම නැත්නම් අවිහිංසා සංකල්පයේ හැටියට දක්වන්නේ. එහෙමනම් විහිංසා සංකල්පයයි කියන්නේ අනුන්ට රිදවන, අනුන්ට හිංසා කරන, අනුන්ට පීඩා කරන ස්වභාවය. අවිහිංසා සංකල්පයයි කියලා කියන්නේ අනුන්ට කාරුණික වෙන ස්වභාවය. මොකක්ද එහෙමනම් කරුණාවයි කියලා කියන්නේ? කරුණාවයි කියලා කියනකොට මේ කාරණයක් විවිධාකාරයෙන් තන තන විග්‍රහ කරනවා එයින් අපට වඩාම වැදගත් වෙන අර්ථකතනය තමයි කරුණාව යනු දුකට පත්වුණු සත්වයින් ඒ දුකින් මුදවා ගැනීමේ යම් උත්සාහයක් යම් කැමැත්තක් යම් චේතනාවක් යම් මනෝභාවයක් අපේ මනස තුල පහළ වෙනවා නම් අන්නේ උත්සාහයට චේතනාවට මනෝභාවයට කියන්නට පුළුවන් කරුණාවයි කියලා අර විහිංසාව තුළ පවතින්නේ අන් අයට හිංසා කරන ස්වභාවයයි රිදවන දුක් ඇති කරන ස්වභාවයයි මේ අවිහිංසාව හෙවත් කරුණාව නැමැති ධර්මතාවය තුළ පවතින්නේ අනුන්ට හිංසා නොකරන හිංසාවට පත්තුණු දුකට පත්තුණු අන් අයට පිහිට වෙන ඒ අය දුකින් මුදවා ගන්නට දරන උත්සාහයක් තමයි මේ කරුණාව හෙවත් අවිහිංසාව තුල පවතින්නේ. එමනම් අඳුරට ආලෝකය වගේ හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ කුසල ධර්මයක් තමයි මෙහිදී සඳහන් කරන්නේ. එහෙමනම් සමහර කෙනෙක් මේ කරුණාවයි කියනකොට ඇතැම් අවස්ථාවල විග්‍රහ කරනවා කරුණාව කියලා කියන්නේ අනුන්ගේ දුකෙහිදී Tamanගේ මනස කම්පා වෙන ස්වභාවයයි කියලා. එහෙම හඳුනාගත්තොත් ඒක තරමක් පටලැවිලි සහිත වෙන්නට පුළුවන්. අනුන් දුක් වෙනකොට අනුන් දුකටපත් වෙනකොට තමනුත් ඒත් එක්කලා කම්පාවටපත් වෙන්නට ගත්තොත් තමනුත් ඒ දුකෙන් පීඩිත වෙලා තමනුත් අසරණ වෙන්නට පුළුවන්. එහෙමනම් කරුණාවයි කියලා කියන්නේ අනුන් දුක් වෙනකොට තමනුත් දුක් වෙනවා කියන එක නෙවෙයි අනුන්ගේ දුක තමනුත් භුක්ති විඳිනවා කියන එකක් නෙමෙයි අනේකා දුකටපත් වෙලා ඉන්නවා කියලා දැනගත්තාම ඒ දුකෙන් අනේකා මුදවා ගන්නට අනේකා ඒ දුකෙන් ගලවා ගන්නට අනේකාට පැමිණෙන දුක අවම කරන්නට අනේකා සුවපත් කරන්නට මනසෙහි ඇතිවෙන උත්සාහය යහපත් සංකල්පනාව තමයි මෙතන අවිහිංසාව හෙවත් කරුණාව හැටියට විග්‍රහ කරන්නේ මේ කරුණාව සිතුවිල්ලක් වශයෙන් මනසෙහි පහළ වෙලා ඒ වචනයෙන් සහ ක්‍රියාවෙන් කියන මේ අවස්ථා තුන හරහාම ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ක්‍රියාවෙනුත් කරුණාව අපට ක්‍රියාකාරීව පවත්වන්නට පුළුවන්. ඒ කියන්නේ අන් අය දුකින් මුදවා ගන්නට අපට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. අන් අයට පැමිණෙන දුක් වළක්වන්නට අපට වචන භාවිතා කරන්නට පුළුවන්. ඒ වගේම අන් අයගේ දුක අවම කරන්නට අපට සිතුවිලි උපදවන්නට පුළුවන්. මේන් පළමුවෙන්ම අපේ මනසේ ගොඩනැගෙන්නේ අන් අයට පැමිණෙන දුකට ප්‍රතිවිරුද්ධ වූ අන් අය දුකින් මිදවීමේ අන් අය සුවපත් කිරීමේ යහපත් සංකල්පනාව. ඒ නිසායි මේක අවිහිංසා සංකල්පනාව හැටියට තථාගතයන් වහන්සේ ආර්ය ශ්‍රාංක මාර්ගයේදී දේශනා කරන්නේ. මෙන්න මේ අනුන්ට දුක පැමිණෙනවට ප්‍රතිවිරුද්ධව අනුන් දුකින් මුදවන්නට අනුන් සුවපත් කරන්නට අනුන් පීඩාවෙන් වළක්වන්නට කැමැත්ත මනසේ ඇති වුනහම ඒබඳු යහපත් සංකල්පනාවක් තියෙන කෙනා කවදාවත් වචන කතා කරනකොට අන් අයට හිංසා වෙන පීඩා වෙන අනතුරක් වෙන අනර්ථයක් වෙන විදිහේ වචන ඒතනත්තා භාවිතා කරන්නට පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා කාරුණික සිතුවිලි ඇති වෙනකොට කාරුණික වචන ඒතනත්තාගේ මුවින් පිට වෙන්නට පටන් ගන්නවා. ඒ වගේම කාරුණික සිතුවිලි කාරුණික වචන ඇති වෙනකොට ක්‍රියා වෙනුත් ඈතන ඒතනත්තා කාරුණික වෙන්නට පටන් ගන්නවා අන් අයගේ දුක් පීඩා අවම කරන්නට ක්‍රියාත්මක වෙන්නට උත්සාහ කරනවා. අන්න ඒ විදිහට මනසේ යහපත් සංකල්පනාවක් පහළ වෙනකොට වචනයෙන් සහ ක්‍රියාවෙන් ටිකෙන් ටික ඒ ක්‍රියාත්මක වෙන ආකාරය අපට ප්‍රකට වෙන්නට පටන් ගන්නවා. හැබැයි මේ විදිහෙන් කටයුතු කරද්දී අපි බොහොම ප්‍රඥාවෙන් යුක්ත යුක්තව ක්‍රියාත්මක වෙන්නට ඕනේ ඒ කරුණාවේ ස්වභාවය නිවැරදිව හඳුනාගෙන. එහෙම නොවුනොත් අනේකා දුකටපත් වෙනකොට ඒ දුකට අපිත් කම්පා වෙලා අපිත් පීඩාවටපත් වෙලා අපිත් වෙහෙසටපත් වෙලා අනේකා වැටි සිටින වලටම තමනුත් පනින ස්වභාවයක් සමාජයේ දකින්නට තියෙනවා. ඒක කරුණාව නෙමේ ඒක එක්තරා අව්‍යක්ත වූ අඥාන ස්වභාවයක් හැටියටයි හඳුනා ගන්නට වෙන්නේ. ඒ නිසා කරුණාව කියලා කියන්නේ එක්තරා කුසල ධර්මයක්, ඒ අකුසලයක් නොවේ. Tamanගේ මනස පීඩාවටපත් කර ගැනීම, අසහනයටපත් කර ගැනීම, දුකටපත් කර ගැනීම, කම්පාවටපත් කර ගැනීම කියන එක අකුසල් පක්ෂයට බර වෙන යම්කිසි මනෝභාවයක් තුලිනුයි ඒබඳු තත්ත්වයක් ගොඩ නැගෙන්නේ. ඒ නිසා කරුණාව කියන්නේ අකුසලයක් නෙමෙයි, ඒ කුසල ධර්මයක්. එහෙමනම් කුසල ධර්මයක් මනසේ පහළ වුණු තැන දුකක්, දුම්නසක්, වේදනාවක්, පීඩාවක්, අසහනයක් පවතින්නට පුළුවන් කමක් නැහැ. එහෙමනම් අනේකාගේ දුක පිළිබඳව Tamanගේ මනසේ කරුණාව පහළ වුණාම ඒ කාරුණික මනසක් ඇති තැනැත්තාට ඒ නිසා පීඩාවක් අසහනයක් නොවේ යම්කිසි සුවදායක යහපත් වූ මනෝභාවයක් තමයි ඒ තුලින් ජනිත විය යුත්තේ. එතකොට මේ කරුණාව ඇති කිරීමේදී අපට පුද්ගලයන්ගේ කායික මානසික සහ සාංශාරික ස්වභාවයන් දැනෙන පෙනෙන පමණට කරුණාව වඩ වඩාත් ගැඹුරින් ගොඩනගන්නට පුළුවන් වෙනවා. යම්කිසි කෙනෙක් කායික වශයෙන් අබල දුබල තත්ත්වයට දුක්ඛිත තත්ත්වයට පත් වෙලා ඉන්නා නම් ඒ තනත්තාගේ කායික පීඩාවන් දකිනකොට අනේ මේ තනත්තාට යම් පිහිටක් වෙන්නට උපකාරයක් වෙන්නට පුළුවන් නම් මේ දුක මේ පීඩාව යම් තරමක් අවම කරන්නට පුළුවන් නම් කියලා යම් කිසි කෙනෙකුට හැඟීමක් ඇති වෙන්නට පුළුවන්. අන්න එහෙම යමෙක් කායික වශයෙන් පීඩා විඳිනවා දකිනකොට ඒ කායික පීඩාවෙන් වළක්වා ගන්නට කෙනෙකුට කරුණාව ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම සමහර කෙනෙක් කායික වශයෙන් පීඩාවක් නොවිඳින්නට පුළුවන් කායික වශයෙන් හොඳට නිරෝගීව සුවපත්ව ජව සම්පන්නව බල සම්පන්නව ඉන්නවා වෙන්නට පුළුවන්. නමුත් ඒ තැනත්තා මනසින් දුක් විඳින කෙනෙක් වෙන්නට පුළුවන්. එහෙමනම් ඒ තැනත්තාගේ මානසික දුක්ඛය දුරු කරන්නටත් අපට කාරුණික වෙන්නට පුළුවන්. හැබැයි ඒක අර කයේ දුක දුරු කරනවා තරම් පහසු කාරණයක් නෙමේ. කය දුක හඳුනා ගන්නවා තරම් පහසුවෙන් හඳුනා ගන්නට පුළුවන් කාරණේකුත් නෙමේ වඩා තීක්ෂණ කෙනෙකුට වඩා ප්‍රඥාව තියෙන කෙනෙකුට පුද්ගල ස්වභාවයන් පිළිබඳව වඩා විචක්ෂණ කෙනෙකුට තමයි අන් අයගේ මනසේ තියෙන දුක දුම්නස හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් කායික වශයෙන් දුක්ඛිතව පවතින සත්වයින් කෙරෙහිත් අපට කරුණාව හෙවත් අවිහිංසාව නැමැති ධර්මතාවය ඒ සංකල්පය මතු කරන්නට පුළුවන්. එහෙමත් නැත්නම් මානසික වශයෙන් පීඩාවට පත් වෙලා ඉන්න සත්වයින් කෙරෙහි අපට කරුණාව හෙවත් අවිහිංසා සංකල්පය මතු කරන්නට පුළුවන්. ඇතම් කෙනෙක් කායිකව සහ මානසිකව කියන දෙආකාරයෙන්ම පීඩා විඳින අය මේ සමාජය තුල අපට හමු වෙනවා. ඒ බඳු අය කෙරෙහි අපට විශේෂයෙන් කරුණාව උපදවන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට සමහර කෙනෙක් කායික වශයෙන්ුත් බොහොම සුඛිත මුදිතව ඉන්නවා මානසික වශයෙන්ුත් සතුටින් ඉන්නවා හැබැයි ඒතනත්තා සාංශාරික වශයෙන් බොහොම අනතුරුදායක තත්වයක ඉන්නට පුළුවන් උදාහරණයක් හැටියට යම් කිසි කෙනෙක් හොඳට ජව සම්පන්නව බල සම්පන්නව නිරෝගීව තරුණ වියේ පසු වෙනවා. ඒතනත්තා බොහෝ පව්කම් වලට යොමු වෙලා පාප මිත්‍ර ඇසුර ලැබමින් ඒ වගේම අසත්පුරුෂ ඇසුර ලැබමින් නොයෙකුත් අපරාධ පව්කම් වල යෙදෙමින් ඒවා තුලින්ම සතුටු වෙමින් තෘප්තිමත් වෙමින් ජීවිතය ගත කරනවා වෙන්නට පුළුවන්. එතකොට බැලූ බැල්මට කායික වශයෙන්ුත් බොහොම සුවසේ ඉන්නවා මනසිනුත් බොහොම සතුටින් ඉන්න බවක් පෙනෙනවා හැබැයි සාංශාරික වශයෙන් බලනකොට මේ සිද්ධ කරගන්නා වූ අකුසල පාප ධර්මයන් නිසා මහත් වූ දුකකට පතිත වෙන්නට નિયમિતවයි ඔහු පවතින්නේ එහෙමනම් ප්‍රඥාව වඩා තියුණු වෙනකොට පුද්ගලයා කායික වශයෙන් සුවපත් වුණත් මානසික වශයෙන් යම්කිසි සතුටකින් හිටියා වුණත් සාංශාරික වශයෙන් ඒතනත්තාට වෙන්නට යන විපත දුක අසහනය නුවණින් හඳුනා ගන්නට පුළුවන් නම් එබඳු සත්වෝ පිළිබඳවත් යම් කෙනෙකුට කරුණාව ඇති කර ගන්නට පුළුවන්. හැබැයි අර කායික දුක්ඛිත පුද්ගලයන් ගැන කාරුණික වෙනවා තරම් ඉක්මනට පහසුවෙන් ලෙහෙසියෙන් මේ බඳු පුද්ගලයන් පිළිබඳව කරුණාව ඇති කර ගන්නට අපට පුළුවන් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට පාහේ කායික වශයෙන් දුක්ඛිතව ඉන්න සත්වයක් දැකලා කරුණාව ඇති කරගන්නට පහසුයි. නමුත් කෙනෙකුගේ මානසික දුක්ඛිත ස්වභාවය හඳුනා ගන්නට හෝ සාංශාරික වශයෙන් නේතනත්තා පත් වෙන්නට යන අනතුරුදායක తත්වය දැකලා ඒ පිළිබඳව කාරුණික වෙන්නට එතරම් ලෙහෙසි නෑ. Tamanගේ මනස ප්‍රඥාවෙන් වැඩෙන වැඩෙන තරමට තමයි ඒ ගැඹුරු කරුණාව Tamanගේ මනසෙහි ගොඩනගා ගන්නට පුළුවන්කම තියෙන්නේ. අර විදිහට යම් කිසි කෙනෙකුගේ ප්‍රඥාව කරුණාවත් සමග දියුණු කරගන්නට පුළුවන් නම් ඒ දියුණු වෙන දියුණු වෙන ප්‍රමාණය තරමට ඒ තනත්තාට සත්වයින්ගේ සාංශාරික දුක්ඛය හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. තථාගතයන් වහන්සේ කායික වශයෙන් දුක්ඛිත පුද්ගලයන් පිළිබඳවත් ඒ වගේම මානසික වශයෙන් දුක්ඛිත පුද්ගලයන් පිළිබඳවත් ඒ වගේම සාංශාරික වශයෙන් දුක්ඛිත පුද්ගලයන් පිළිබඳවත් මේ සියලු දෙනා පිළිබඳව පොදුවේ මහා කරුණාව පතුරවන්නට සමත් උනේ ඒ කරුණාවේ තරමටම උන්වහන්සේගේ ප්‍රඥාවත් සියල්ල පරයා යන ආකාරයෙන් වැඩි තිබුණු නිසායි. ਸਰවඥතා ඥානේ නැමැති අනාවරණ ඥානේ නැමැති සියල්ල විනිවිද යන්නා වූ මහා ප්‍රඥාවක් ඇති තථාගතයන් වහන්සේට මේ සසර ගමනේ සැරිසරන්නා වූ සියලු සත්‍යයන් තුලම පවතින දුක්ඛ ස්වභාවය නුවණින් පිරිසිඳ දකින්නට පුළුවන්කම තියෙනවා. එනිසායි තථාගතයන් වහන්සේට හැම සත්‍යයක් කෙරෙහිම කාරුණික වෙන්නට පුළුවන් උනේ. මිනිසුන් කෙරෙහි එහෙම නැත්නම් සාමාන්‍ය තිරිසන් සත්වයෝ දුක් විඳිනකොට ඒ අය පිළිබඳව කරුණාව ඇති කරගන්නට පුළුවන් කෙනෙකුට පුද්ගලයෙක් සාමාන්‍ය මිනිසෙක් දැකලා ඊතරම් ඉක්මනට කරුණාව ඇති කරගන්නට බැරි වෙන්න පුළුවන්. නමුත් මේ පුද්ගලයා පිළිබඳවත් කරුණාව ඇති කරගන්නා කෙනෙකුට දෙවියන් පිළිබඳව බ්‍රහ්මයන් පිළිබඳව කරුණාව ඇති කරගන්නට බැරි වෙන්නට පුළුවන්. ඒ දෙවියන් බ්‍රහ්මයන් පිළිබඳව යම් කරුණාවක් ඇති කරගත්තා වුණත් තමන්ට හානි කරන්නට, හිංසා කරන්නට, කරදර කරන්නට, නපුරක් කරන්නට එන පුද්ගලයෙක් කෙරෙහි කාරුණික වෙන්නට බැරි වෙන්නට පුළුවන්. ඒ ඒ පුද්ගලයාගේ මනසෙහි පවතින දුක්ඛිත ස්වභාවයත් සාංශාරික දුක්ඛයත් හරියට හඳුනා ගන්නට තරම් ගුණයෙන් සහ ප්‍රඥාවෙන් වැඩෙන්න වැඩෙන්න තමයි මේ අවිහිංසා සංකල්පය හෙවත් කරුණාව අපේ මනසේ සියලු සත්වයන් කෙරෙහිම වඩ වඩාත් ගැඹුරින් ගොඩනගා ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් තථාගතයන් වහන්සේට තරම් මහා ප්‍රඥාවක් අපට නැති නිසා අපි හැම කෙනාගේම කරුණාව ගොඩනගාගත යුත්තේ අපි සතු ඇති ප්‍රඥාවේ ප්‍රමාණයටයි. ඒ ප්‍රඥාවේ ප්‍රමාණයට කරුණාව ඇති නොවි ප්‍රඥාව ඉක්මවා කෙනෙකුගේ ප්‍රඥාව ඇති කරුණාව ඇති කරගන්නට ගියොත් ඒතනත්තා ඒ කරුණාව නිසාම යම් යම් හානි පීඩා අනතුරු කරගන්නට ඉඩ කඩ තියෙනවා. ප්‍රඥාවෙන් තොරව කරුණාව පතුරවන්නට ගිය තැන එසේ අනතුරු වෙන්නට තියෙන ඉඩ කඩ වැඩි. ඒ කුමක් නිසාද ප්‍රඥාව විසින් තමයි මේ සෑම ගුණධමයක්ම මනවින් පාලනය කරන්නේ. ඒ ගුණයේ ප්‍රමාණය ගුණාත්මක බව නිවැරදිව ගොඩනගන්නේ නිවැරදි తত্ত্বය එහෙම නැත්නම් මධ්‍යම ප්‍රමාණය කොතෙක්ද කියලා හරියට තහවුරු කරන්නේ ප්‍රඥාව විසිනුයි ප්‍රඥාව නැති තැන ඒ කරුණාව හෝ සද්ධාව හෝ කවර ධර්මයක් හෝ ප්‍රඥාවෙන් තොරව වඩවනවා නම් ඒ ඇතැම් විට Tamangeet අනුන්ගේත් හානිය පිණිසත් හේතු වෙන අවස්ථා මේ සමාජයේ අපට දැක ගන්නට පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් යම්කිසි කෙනෙක් කායික වශයෙන් හෝ මානසික වශයෙන් දුක්ඛිතව ඉන්නවා. තමන් ඒ තැනත්තාට උදව් කරන්නට යනවා. අපි හිතමු පිස්සු බල්ලෙක් හොඳටම පිස්සු වැඩි වෙලා සෙම පෙරාගෙන පාරේ වැටිලා ඉන්නවා. වාහනයක් ඇවිල්ලා ඒ සතාගේ පැත්තක් යට වෙලා කකුල් කැඩිලා බොහෝම වේදනාවෙන් දුකටපත් වෙලා ඉන්නවා. යම්කිසි කෙනෙක් මේ සතා දැකලා අනේ පවුනේ අසරණ සතෙක්නේ මූට උදව් කරන්නට ඕනේ කියලා දෝතින් ඔසවලා ගන්නට ගියොත් අර මරුවිකලෙන් ඉන්න සතා අර මිනිස්යාගේ අතපය හපා කන්නට පුළුවන්. එතකොට Taman කරුණාවෙන් සතාට උදව් කරන්නට ගියානේ කියලා හරියන්නේ නැහැ. ඒ සතා ඉන්නේ උම්මත්තක ස්වභාවයෙන් නම් ඒ සතා ඉන්නේ මරුවිකලෙන් නම් Tamanගේ අත හපා කන්නට පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? ඒ සතාගේ ස්වභාවය හඳුනාගත නොහැකිව අර මනසේ මතුවෙච්ච ස්වභාවයත් එක්ක සැනකින් ක්‍රියාත්මක වෙන්නට උත්සාහ කළා. හැබැයි මේ සත්වයා කෙබඳු සතෙක්ද මෙහෙම ඇල්ලුවොත් අතහපාකයිද කියලා ඒ සතාගේ ස්වභාවය පිළිබඳව විචක්ෂණ වෙන්නට තරම් Taman තුල ප්‍රඥාවක් නොතිබුණු නිසා සතත් දුකටපත් වෙනවා තමනුත් විපතටපත් වෙනවා දෙපාර්ශ්වයටම යහපතක් නැහැ හැබැයි තමන් හොඳ වැඩක් කරන්නට තමයි ගියේ හොඳ වැඩක් කරන්නට උත්සාහ කළා උනාට එය පළක් නැහැ ප්‍රඥාවෙන් තොරනම් දෙපසටම අනතුරක් විතරයි සිද්ධ වෙන්නේ මේ මිනිස්යාගේ බල්ලා හැපුවට පස්සේ ඒ බල්ලා පිළිබඳව යම්කිසි ද්වේෂයක් නොමනාපයක් තමයි ඇති වෙන්නේ මේ සතා පිස්සු බල්ලෙක් නේද මේ මිනිස්යාගේ කෑව නේද කියලා දැනගත්තාම ඥාතීන් හිතවතුන් එකතු වෙලා අර සතාව මරා දාන්නටත් පුළුවන්. ඒ සතාගේ ජීවිතයත් විනාශ වෙනවා. Tamanටත් ඇතැම් විට පිස්සු බලු රෝගයට බෙහෙත් කරන්නට හෝ ඒ රෝගයෙන් මියදෙන්නට සිද්ධ වෙනවා. Tamanටත් විනාශය, සතාටත් විනාශය. ඇයි එහෙම වුනේ? ප්‍රඥාවෙන් තොරව අනිකාගේ දුකට පිහිට වෙන්නට උත්සාහ වුණු නිසායි. අන්න ඒ නිසා අපි යම්කිසි කෙනෙක් දුකින් මුදවා ගන්නට තව කෙනෙකුට උදව් කරන්නට උත්සාහ කරද්දී ඒ ඇතිවෙන යහපත් සංකල්පනාව ඒ කාරුණික චේතනාව ප්‍රඥාවෙන් විනිවිද දකිමින් ඕන එය ක්‍රියාත්මක කරන්නට. ඒ වගේම ඒ කරන්නට උත්සාහ කරන කාර්ය කරන්නට තරම් ශක්තියක් Tamanට කායිකව හෝ මානසිකව තියනවද කියලත් Taman ටිකක් විචක්ෂණව ඕන ඒ කටයුත්තට අතගහන්න. උදාහරණයක් හැටියට කිව්වොත් යම්කිසි මිනිසෙක් ගඟේ ගහගෙන යනවා. ඒ ගඟේ ගහගෙන යන මිනිස්සයා දැක්කහම අනේ මේ මිනිස්සයා ගොඩ ගන්න ඕනනේ කියලා කරුණාවක් ඇති වෙන්නට පුළුවන්. ඒ කරුණාව ඇති වෙනකොටම තමන් ඉක්මනට ගඟට පනිනවා මේ මිනිස්සයා ගොඩ ගන්න. හැබැයි සැඩ දිය පහර කපාගෙන යාමට තරම් පිහිනීමේ දක්ෂතාවයක් තමන් තුළ නැතිනම් මීට කලින් ගඟේ ගහගෙන යන යම් යම් දේවල් හෝ පුද්ගලයින් ගොඩ අරගෙන ඒ පිළිබඳව පළපුරුද්දක් Tamanට නැතිනම් අර ගඟේ ගහගෙන යන පුද්ගලයා ගොඩ ගන්නට ගිහිල්ලා ඒ මනුස්සයා මරු විකලෙන් Tamanගේ ඇඟේ එල්ලුනොත් ඒ මනුස්සයාත් ගිලිලා තමනුත් ගිලිලා දෙදෙනාගේම ජීවිතේ විනාශ වෙන්නට පුළුවන්. එහෙනම් ගඟේ ගහගෙන යන කෙනෙක් ගොඩ ගන්න එක හොඳයි. හැබැයි ගොඩ ගන්නට නම් තමන්ට සැඩ දිය පහර කපාගෙන පිහිනීමේ හැකියාව තමන් සතුව තියන්නටත් ඕන ඒ වගේම මරු විකලෙන් ගඟේ ගහගෙන යන පුද්ගලයෙක් ගොඩ ගන්නට ගියාම ලැබෙන අත්දැකීම් පිළිබඳව අහලා හෝ ක්‍රියාත්මක වෙලා හෝ යම්කිසි පළපුරුද්දක් තමන් සතුව තියන්නට ඕන ඒ පළපුරුද්ද ඒ විචක්ෂණ භාවයේ Taman සතුව නැතිව අර ඇතිවෙන හුදු කරුණාව නිසාම ගඟට පැනලා යම්කිසි කෙනෙක් ගොඩ ගන්නට ගියොත් ওই විදිහේ අනතුරක් වෙන්නට පුළුවන් ඒ නිසා තව කෙනෙක් දුකින් මුදවා ගන්නට ඇතිවෙන උත්සාහයේ කැමැත්ත හොඳයි නමුත් ඒක ක්‍රියාත්මක කරද්දී හැබෑවටම අනිකා දුකින් මුදවා ගන්නට Taman සතුව ශක්තිය තියනවද නැද්ද කියලත් ටිකක් පරීක්ෂා කරලා ප්‍රත්‍යවේක්ෂා කරලා බලලා නුවණින් ක්‍රියාත්මක වෙන්නට ඕනේ කියලා අපි මුලින්ම සිහිපත් කළේ ඒ නිසයි. මේකෙන් අදහස් කරන්නේ අනිත් අයට උදව් කරන්න ගියාම අපට කරදර පැමිණෙයි කියලා අනේකාගේ දුකේදී හදවත මොලොක් නොවි ගල් හිතක් ඇති කරගෙන අහක බලාගෙන යන්නට කියන එක නෙමෙයි. අද සමාජයේ සමහර වෙලාවට ඉස්සර කාලේ නම් මේ ලංකාවේ මිනිස් සමාජයේ ඊටාම උසස් ගතිගුණ තිබුණා සතෙක් බල්ලෙක් බලලෙක් මහපාරේ වාහනයකට අහු වෙලා හිටියා වුණත් බොහෝ දෙනෙක් එකතු වෙලා වතුර ටිකක් පොවලා ඒ සතාව අස්වසාලන්න ජීවත් කරගන්න බෙහෙත් කරන්න බොහෝ දෙනෙක් කැප වුණා අද සමාජයේ මිනිස්සෙක් මහපාරේ හැප්පිලා හිටියත් බොහෝ දෙනා නොදැක්කාසේ මගහැරලා යන මට්ටමට මිනිසුන්ගේ සිත් සතන් රළු වෙලා තියෙනවා. නීතිය අපට හරස් වෙයි, අපට සාක්ෂි දෙන්න වෙයි, අපට පොලිසි ගානේ යන්න වෙයි, අන්තිමට අපි හැප්පුවයි කියලා අපට හිරේ යන්න වෙයි. මේ විදිහේ නීතිමය ගැටලුත් ඒකට බලපාලා තියෙනවා. ඒ වගේම නිතර නිතර පුද්ගලයන්ගේ අභාවය ගැන දැකලා ඒ වගේම යුද කලකෝලාහල ඇති කරගෙන මේවා විද්‍යුත් මාධ්‍ය හරහා දැකලා පුවත්පත් හරහා දැකලා නිතර දෙවේලේ අහලා සතෙක් සිව්පාවෙක් වාහනයක හැප්පුණා කියන තරම්වත් ඊ සංඥාවක් ඇති නොකරගෙන මගහැර යන්නට තරම් මිනිසුන්ගේ සිත් සතන් බොහොම නොමිනිස්කම් වලින් පිරිච්ච ස්වභාවයක් අද බොහෝ අවස්ථාවල පෙනෙන්නට තියෙනවා. අපි මේ සඳහන් කරන්නේ ඒ විදිහේ අනිකාගේ දුකට පිහිට වෙන්නේ නැතුව මගහැරලා යන්නට කියන කතාව නෙමෙයි. අනිකාට පිහිට වෙන්නට ඕන, අනිකාට උදව් කරන්නට ඕන, අනිකා දුකින් මුදවා ගන්නට ඕන. හැබැයි දුකින් මුදවා ගන්නට යද්දී අනිකාත් විපතටපත් වෙලා තමනුත් විපතටපත් වෙන විදිහේ හදිසි තීරණ වලින් ක්‍රියාත්මක වෙන්නට නොයා සමාජයේ ස්වභාවය මිනිස් සිත් සතන්වල ස්වභාවය, පුද්ගල ස්වභාවය, නීතියේ ස්වභාවය, Tamanගේ කායික මානසික ශක්තිය, Taman දැනට ඉන්න ස්වභාවය, වටපිටාව මේ හැම එකක් පිළිබඳවම තරමක් කල්පනා කරලා නුවණින් ක්‍රියාත්මක වෙනවා නම් තමයි වඩා සුදුසු වෙන්නේ. ඒ නිසා අන් අයට උපකාර කරන්ට අනේ අපට ශක්තිය නැහෙනේ කියලා මගහැර යාම උසස් මිනිස් ගුණයක් නෙමේ අන් අයට උදව් කරන්නට ඕන හැබැයි උදව් කරන්නට Taman තුල ටිකෙන් ටික හරි ශක්තිය ගොඩනගා ගන්න ඕන ගඟේ ගහගෙන යන මිනිස්සයා ගොඩ ගන්නට තරම් Tamanට පිහිනීමේ කෞශල්‍ය නැතිනම් ඒ සඳහා හැකියාව නැතිනම් මගහැර යන එක නොවේ කල හැකි කෙනෙකුටවත් දැනුම් දීලා ඒ මනුස්සයා ගොඩ ගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් ලී දණ්ඩක් තියෙනවා නම් ඒක හරි දාලා අර මනුස්සයාට අල්ලගන්න සලස්සලා ගොඩට ඇදලා ගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් කඹයක් ලණුවක් තියෙනවා නම් එහෙම එකක් හරි දාලා මේ විදිහේ යම්කිසි උපක්‍රමයකින් හරි Tamanට බැරි නම් අන් අයට කියලා ඒ අය ලවා හරි මේ දුකටපත් වෙච්ච පුද්ගලයාට සත්‍යයට පිහිටක් වෙන්නට අපට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා Tamanම ක්‍රියාත්මක වීම තුලින් හෝ අන් අය මෙහෙයවීම තුලින් හෝ වෙනත් බාහිර උපක්‍රමයක් තුලින් හෝ කවර කාර්යයක් තුලින් හෝ අනේකාගේ දුකට පිහිට වෙන්නට පුළුවන් වෙන්නේ ඒ කරුණාව හෙවත් අවිහිංසා සංකල්පය අපේ මනසේ ගොඩනගෙනවා නම් විතරයි. බොහෝ දෙනා ලෝකෙට පේන්න, අනුන්ට පෙනෙන්න, අනුන්ට උදව් කරන්න ගියාට හැබෑවට ඒබඳු අවිහිංසා සංකල්පනාවක්, කරුණාවක් Tamanගේ මනස තුල ගොඩනගිලා නැත්තම් ලෝකයා දකින අවස්ථාවල උදව් කරනවා අනිත් අවස්ථාවල මගහැරලා යනවා ඒ බඳු ව්‍යාජ ස්වභාවයක් තමයි බොහෝ මිනිසුන් තුල ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසා මේ සංකල්පය අපේ මනස තුල නිවැරදිව ගොඩනගා ගැනීම විශේෂයෙන් වැදගත් වෙනවා ඊළඟට තව සමහර අයට අපි උදව් කරන්න ගියාම අර ගඟේ ගහගෙන යන මිනිස්සයා වගේ බාහිර වශයෙන් පීඩාවටපත් වෙච්ච බවක් අපට පේන්නට නැතත් සාංශාරික වශයෙන් කර්මයෙන් ආතුර වෙච්ච ස්වභාවයක් ඇතම් කෙනෙක් තුල පවතින්නට පුළුවන්. ඒ කර්මය නිසාම රෝගී වෙච්ච, කර්මය නිසාම අසරණ වෙච්ච, කර්මය නිසාම අන් අයගේ පීඩාවන්ට ලක් වෙච්ච එබඳු මිනිසුන්, එබඳු සත්ත්වයින් අපට මේ සමාජයේ ඕනෑ තරම් මුණ ගැහෙනවා. එබඳු අයටත් අපි උදව් කරන්නට ඕන. හැබැයි ඒ උදව් කරද්දී අර ගඟේ ගහගෙන යන කෙනාට උදව් කරන්න යන්නාseම ප්‍රවේශමෙන් උදව් කරන්නට ඕනේ. ඒ තනත්තා විඳින මේ කර්ම වේගයට හරස් වෙන්නට තරම් තමන් සතුව ශක්තිය තියනවද නැද්ද කියන එක හඳුනාගෙන. එහෙම තමන් සතුව ශක්තිය නැතිනම් ශක්තිය ඇති කෙනෙක් වෙත යොමු කිරීමයි අපට කරන්නට පුළුවන් වෙන්නේ. අර සැඩපහර කපාගෙන යන්නට තරම් පිහිනීමේ කෞශල්‍ය නැතුව ගඟට පැනනොත් අපි දෙපිරිසටම අනතුරු වෙන්නාසේ බරපතල කර්ම වේගයකින් පීඩා විඳින අසරණව සිටිය යම් කෙනෙකුට උදව් කරන්නට ගියොත් කුසලයේ වශයෙන් දුර්වල තැනැත්තෙක් ඒ තැනැත්තාට විතරක් නෙමෙයි Tamanටත් යම් පීඩාවක් ඒ තුලින් අත්විඳින්නට පුළුවන්. මම නැවතත් සිහිපත් කරනවා මේවා පැහැදිලි කරන්නේ අනේ අපේ අනිත් අයගේ කර්ම වලට ඇඟිලි ගහලා අපිට දුක් විඳින්නට බෑ කියලා අමානුෂික වෙන්නට නෙමෙයි නුවණින් ප්‍රඥාවෙන් ලෝක ස්වභාවය ධර්මතාවය හඳුනාගෙන මේ කරුණාව හෙවත් අවිහිංසාව නැමැති ධර්මය ටිකෙන් ටික හරි Taman තුල වඩවා ගන්නට උදව් කිරීමක් වශයෙන්ුයි මේ කරුණු පැහැදිලි කරන්නේ. Taman ළඟ ශක්තිය නැතිනම් එකපාරට අත ගන්නට යන්නේ නැතුව ටික ටික ඒ ශක්තිය වඩවා ගන්නට ඕන. ඒ ශක්තිය වඩවා ගන්නා තෙක් හැකි අය ලවා ඒ තනත්තාට උදව් කරවන්නට අපි උත්සාහ කරන්න ඕන. උදාහරණයක් හැටියට ගත්තොත් යම් පුද්ගලයෙකුට රෝගයක් තියෙනවා නම් ප්‍රථම ආධාර පිළිබඳව අපි දන්නවා නම් අපටම පුළුවන් ප්‍රථම ආධාර දීලා උදව් කරන්න. අපි මේ පිළිබඳව දන්නේ නැත්නම් නොදන්න දෙයක් කරන්නට ගිහිලා අනතුරු කරනවට වැඩිය හොඳයි දන්නා කෙනෙකුට ඒ ප්‍රථම ආධාර ටික කරන්නට යොමු කරන එක. එහෙමත් නැත්නම් රෝහලකට අරන් ගිහිලා වෛද්‍යවරයෙකුට පෙන්නන එක. අපට කරන්නට පුළුවන් දේ හඳුනාගෙන කරන්නට ඕනේ නොහැකි දෙයට හිතුවක්කාර විදිහට අතපෝලා අනතුරු කරගන්න නැතුව එය කළ හැකි කෙනෙක් ලවා කරවන්නට අපි ප්‍රඥාවන්ත වෙන්නට ඕනේ පින්නතුන් අහලා ඇති සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සීවලි මහරහතන් වහන්සේ ලාභීන් අතර අගතන්පත් වුණා උන්වහන්සේට යන යන තැන බොහෝ ප්‍රත්‍යලාභයන් ලැබුණා. නමුත් ලෝසක තිස්ස කියලා එක්තරා රහතන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේට කිසිදාක කුසගිනි නිවෙන්නට දාන ටිකක් ලැබුණේ උන්වහන්සේ පිරිනුවන් පාන දවසේ සරියුත් මහ රහතන් වහන්සේ කල්පනා කළා අනේ මේ භික්ෂූන් වහන්සේ අද පිරිනුවන් පානවා උන්වහන්සේට අදවත් කුසගිනි නිවෙන්නට ආහාර ටිකක් සපයා දෙන්නට ඕනේ කියලා එන්න මාත් එක්ක පින්නපාත යන්න කියලා සරියුත් හාමුදුරුවොත් එක්කලා එක් කරගෙන ගියා පින්නපාත. නමුත් වෙනදා සරියුත් හාමුදුරුවන්ට මිනිස්සු දුවගෙන ඇවිත් දානි බෙදනවා ලෝසකතිස්ස හාමුදුරුවොත් එක්කලා මහමගට බැස්ස දවසේ ලෝසකතිස්ස හාමුදුරුවන්ටත් නැහැ සරියුත් හාමුදුරුවන්ටත් නැහැ. අන්තිමට සරියුත් හාමුදුරුව ලෝසකතිස්ස හාමුදුරුවන්ව එක් ආසන ශාලාවක නවත්තලා සරියුත් හාමුදුරුව පමණක් තනියෙන් පින්නපාත ගියා. එහෙම ගියාට පස්සේ සරියුත් හාමුදුරන්ට ඕනෑ තරම් දානමාන ලැබෙන්නට පටන් ගත්තා. එතකොට කුමක්ද මුලින් සිද්ධ වුනේ? අර ලෝසක තිස්ස හාමුදුරුවන්ගේ සසරේ රැස් කරගත්තු කර්ම වේගයේ කොයිතරම් බලවත්ද උදව් කරන්න යන කෙනාටත් ආහාර පාන නැති වෙන තරමට සරියුත් මහරහතන් වහන්සේ වැනි ප්‍රබල ශක්තිමත් කුසල් වලින් පිරිපුන් උත්මේකට පවා ආහාර ටිකක් ලබා නොදෙන්නට තරම් ඒ කර්මය එතනට හරස් වුණා. හැබැයි සරියුත් මහරහතන් වහන්සේ උපක්‍රමශීලී වුණා. උන්වහන්සේ ලෝසක තිස්ස හාමුදුරුවන්ගේ එක්තැනක නවත්තලා තමන් වහන්සේ පිණ්ඩපාත ගියා එතනදි ලැබුණා. හැබැයි ලැබුණු ඒවා වෙනත් භික්ෂුන් වහන්සේලාට ගිහියන්ට ඒ ලෝසක තිස්ස හාමුදුරුවන්ට එව්වා. ඒ කිසිවක්ම උන්වහන්සේ අතට ලැබුණේ එක්ක ගෙනාපු මිනිස්සු මගදී කාලා ගියා එක්ක වෙනින් හාමුදුරු නමකට දීලා ගියා. කොහොම හරි ඉරමුදුන් වෙනකම් උන්වහන්සේට දානෙ ටිකක් ලැබුණේ නැහැ. අවසානයේ සරියුත් හාමුදුරුව ආපහු බලනකොට උන්වහන්සේට බත් හැන්දක්වත් ඒ වෙනකොට ලැබිලා නැහැ. අවසානයේ ඉර මුදුන් වෙලා ඒ නිසා දැන් නැවත පිණ්ඩපාතේ යන්නට අවස්ථාව නෙමෙයි. ඒ නිසා සරියුත් හාමුදුරුව කොසල් මහරජුරුවන්ගේ මාලිගාවට වැඩම කළා පාත්‍රෙත් අරගෙන රජුරුව වෙලාව බලලා දැන් ඉර මුදුන් වෙලා නිසා චතුමදුර සකසලා පාත්‍රයේ පිරෙන්නට චතුමදුර පිළිගන්නවා. ඒ චතුමදුර ටික සරියුත් මහරහතන් වහන්සේ ගෙනවිත් ලෝසකතිස්ස හාමුදුරන්ට කියනවා මේක ඔබ වහන්සේගේ අතට ගන්න එපා. ඔබ වහන්සේගේ අතට ගත්තොත් මේක අතුරුදහන් වෙනවා. ඒ නිසා මගේ අතේ තියෙද්දි වළඳන්නට කියලා සරියුත් හාමුදුරුව අදිෂ්ඨාන කරගෙන රඳවා ගත්තා අර ලෝසකතිස්ස හාමුදුරුව තමන් වහන්සේගේ කුසගිනි නිවා ගන්නත් එක්. එහෙම කරන්නට එහෙම උදව් කරන්නට පුළුවන් උනේ ලෝසක තිස්ස හාමුදුරුවන්ගේ මහා කර්ම ශක්තිය මඩින්නට තරම් මහා කුසල බලයක් සහ චිත්ත බලයක් සරියුත් හාමුදුරුව සතුව තිබුණු නිසා හැබැයි එහෙම ශක්තියක් නොතිබී එහෙම උදව් කරන්නට ගියාට ඒතරම් පළක් නැහැ ඒකෙන් සමහර විට අනතුරක් හානියක් විතරයි සිද්ධ වෙන්නේ මේ බඳු කරුණු කියන්නේ අමානුෂික වෙන්නට නෙමෙයි අනුන්ගේ දුකේදී නොසලකා හරින්නට නෙමෙයි මගහැර යන්නට නෙමෙයි අනුන්ගේ කර්ම වලට ඇඟිලි ගහන්න අපට බෑ කියලා ආත්මාර්ථකාමී වෙන්නට නෙමෙයි අනේකා විඳින පීඩාව දුකේ ප්‍රමාණය එහි පවතින ගැඹුර එහි තියෙන බරපතලකම හඳුනාගෙන ඕන අනේකාට උදව් කරන්නට අත ගහනවා නම් අත ගහන්න අන්න ඒ සඳහා ප්‍රඥාව තිබිය යුතුයි ඒ නිසයි සඳහන් කළේ කරුණාව ක්‍රියාවට නංවනවා නම් එය ප්‍රඥාවෙන් යුක්තවම සිදු කළ යුතුයි එසේ නොවේ නම් අනුන්ටත් තමන්ටත් හානිදායක වෙන්නට පුළුවන් කියන බව බුදුරජාණන් වහන්සේ යම්කිසි කෙනෙකුට උපකාර කරන්නට යද්දී තව කෙනෙක් දුකින් මුදවා ගන්නට උත්සාහ කරද්දී උන්වහන්සේ හැම විටම ඒ පුද්ගලයාගේ ස්වභාවය ඒ දුකේ ප්‍රමාණය ඒ දුක් විඳින්නට හේතුව එයින් මුදවාගන්නේ කෙසේද කියන කරුණු මනවින් හඳුනාගෙනයි තථාගතයන් වහන්සේ ලෝක සත්වයින්ට කාරුණික වුනේ. එනිසා බුදුරජාණන් වහන්සේට හැකියාව තිබුණා සියලු සත්වයින්ටම එකසේ කාරුණික වෙන්න. ඒ සියල්ලම තමන් වහන්සේ නුවණින් දුටු නිසා. ඒ වගේම අන් අයට උපකාර කරන්නට අන් අය දුකින් මුදවා ගන්නට තරම් සුදුසුකම් තමන් වහන්සේ තුල ගොඩනගාගෙන තිබුණා. ඒ සඳහා අවශ්‍ය පුණ්‍ය ශක්තිය, ඒ සඳහා අවශ්‍ය හැකියාව, ඒ සඳහා අවශ්‍ය චිත්ත ශක්තිය, ඒ සඳහා අවශ්‍ය තේජස, ඒ සඳහා අවශ්‍ය කායික මානසික 이르දිය මේ සියල්ල තථාගතයන් වහන්සේ ගොඩනගාගෙනයි අන් අය දුකින් මුදවා ගන්නට කටයුතු කළේ. ඒ සියල්ලටම වඩා තමන් වහන්සේ කෙලස් ප්‍රහාණය කරලා නික්ලේශී භාවයට පත් වෙලයි අන් අය දුකින් මුදවා ගන්නට තථාගතයන් වහන්සේ උත්සාහ කළේ. ඒ නිසා උන්වහන්සේගේ උත්සාහය 100%ක්ම අර්ථවත් වුණා, සාර්ථක වුණා. මේන් අදහස් කරන්නේ අපිත් කෙලස් නසනකම් අනිත් අයට උදව් නොකර ඉන්නට කියන එක නෙමෙයි. දැනට අපි සතුව තියෙන හැකියාවේ ප්‍රමාණය හඳුනාගෙන උදව් කරන්නට ඕනේ ටිකෙන් ටික ඒ හැකියාව ඒ ප්‍රමාණය දියුණු කරගන්නටත් අපි උත්සාහ කරන්න ඕන. අන් අයට උදව් කරන කරන ප්‍රමාණයට තමයි ටිකෙන් ටික ඒ සඳහා හැකියාව වැඩෙන්නේ. ඒකට කියනවා වාසනා ගුණයයි කියලා. සසරේ අන් අයට උදව් කරලා තියෙනවා නම් ඒ කුසල බලය සහ ඒ හුරුව අපට උදව් වෙනවා මේ ජීවිතේ වැඩිපුර දෙනෙකුට සහාය වෙන්නට. වැඩි දෙනෙක් දුකින් මුදවා ගන්නට ශක්තිය අපට උදව් වෙනවා. මේ ජීවිතේ අපි වැඩි වැඩි දෙනෙකුට උදව් කරනවා නම් සහාය වෙනවා නම් මතු භවයේත් ඒ වගේම මේ ජීවිතයේ අවසාන භාගයේත් තව බොහෝ දෙනෙකුට සහාය වෙන්නට ඊට වඩා මහා දෙයක් කරන්නට අපි තුල ශක්තිය වැඩෙනවා මෙන්න මෙහෙම භවයෙන් භවයේ භවයෙන් භවය අන් අයට උපකාර කිරීමේ හැකියාව අන් අය දුකින් මුදවා ගැනීමේ හැකියාවත් අපි දිනු කරන්න ඕනේ ඒ නිසායි මේ ගුණධම් භවයෙන් භවයේ පාරමී ධර්ම හැටියට පුරුදු පුහුණු කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නැවත නැවතේ ශක්තිය වැඩෙන වැඩෙන ප්‍රමාණයට තමයි අන් අයට උදව් කිරීමේ හැකියාව තියෙන්නේ. Taman ළඟ මුදල් තියෙන තියෙන ප්‍රමාණයට අන් අයට පරිත්‍යාග කිරීමේ හැකියාව වැඩි වෙන්නාසේ තමන්ගේ මනසේ පරිත්‍යාගශීලී සිතුවිල්ල වැඩි වැඩි තරමටත් පරිත්‍යාග කරන්නට පුළුවන්. ඒ වගේ කරුණාව හෙවත් දුකටපත් වුණුවයි ඉන් මුදවා ගැනීමේ උත්සාහය උනන්දුව අනන්ත සසරේ ටිකෙන් ටික පුරුදු පුහුණු කරන කරන ප්‍රමාණයට අන් අයට උදව් කිරීමේ හැකියාව ඒ සඳහා බලය ඒ සඳහා පිරිස් බලය ඒ සඳහා සුදුසුකම් කාය ශක්තිය නිරෝගී බව චිත්ත ශක්තිය පුණ්‍ය බලය මේ ඔක්කොම Taman වටා ඒක රාශී වෙන්නේ නිකං හිත ඉඳලා නෙවෙයි ටිකෙන් ටික මේ කාර්යය සඳහා උත්සාහ කිරීම තුලින් මෙහෙම උත්සාහ කරනකොට ඒ තමන් තුළ ඇතිවෙනා වූ කාරුණික බව සමහර වෙලාවට වංචක ධර්මයක් විදිහටත් ඇතැම් අවස්ථාවල මතුවෙන්නට ඉඩකඩ තියෙනවා. මාර මුලින් කිව්වාසේ සමහර කෙනෙක් ලෝකයට පෙනෙන්නට යම් යම් කටයුතු කළාට సంతානය තුල හැබෑවට මේ කරුණාව නැමැති ධර්මතාවය අවිහිංසාව නැමැති ධර්මතාවයේ අවංකව හඳුනාගෙන ගොඩනගාගෙන නැතිනම් Tamanගේ මනසේම අවිහිංසාව වගේ කරුණාව වගේ රාග ద్వේෂ ආදී කෙලෙස් ධර්ම මතුවී එන්නටත් පුළුවන්. ඒ නිසා සමහර වෙලාවට සමාජය අපට පෙනෙනවා ඇතැම් අය කරුණාව වගේ රාගය වඩන අවස්ථා. ඇතැම් අය කරුණාව වගේ ද්වේෂය වඩන අවස්ථා සමාජයේ සමහර අවස්ථාවල අපට පෙනෙන්නට තියෙනවා. පින්නතුණු සමහර වෙලාවට දැකලා ඇති බස් එකක යනකොට අපි හිතමු තරුණ කාන්තාවක් තරමක් අබල දුබල තත්ත්වයෙන් රෝගී තත්ත්වයෙන් බස් එකට ගොඩ වුණොත් පිරිමි අය බොහෝ දෙනෙක් ඉක්මනින් නැගිටලා සීට් එක දෙනවා ඒ කාන්තාවට වාඩි වෙන්නට බැලු බැල්මට හිතෙන්නට පුළුවන් අනේ කොයිතරම් කාරුණිකද මේ මිනිස්සු කියලා නමුත් සමහර විට ඊට වඩා මහලු වයසටපත් වෙච්ච දුර්වල කාන්තාවක් එතනට ආවනම් ඒ මිනිස්සු නිදි කිරා වැටි වැටි අහක බලාගෙන ඉන්නෝ ආසනයක් දෙන්නට කවුරුවත් ඉදිරිපත් වෙන්නේ හැබැයි තරුණ කාන්තාවක් අර විදිහෙන් දුර්වල තත්ත්වෙන් આવොත් ඉක්මනට නැගිටලා ආසනය දෙනවා. එහෙනම් මෙතන පවතින්නේ අනුන්ට උපකාර කිරීමේ අන්නය දුකින් මුදවා ගැනීමේ උත්සාහයේද එහෙම නැත්නම් අර තරුණ කාන්තාව කෙරෙහි දැකීමෙන් ඇතිවෙන්නා වූ යම්කිසි රාගී ස්වභාවයක්ද කියන එක ටිකක් නුවණින් විමසා බලන්නට ඕන. පුරුෂයන් සම්බන්ධ ස්ත්‍රීන්ටත් මේ දේම වෙන්නට පුළුවන්. ඇතැම් අවස්ථාවල වෙහෙස මහන්සි වෙලා දුකසේ හරිහම්බ කරන පුරුෂයන් පිළිබඳව ඇතැම් කාන්තාවන්ට අනුකම්පාවක් කරුණාවක් වගේ එකක් මනසේ ඇති වෙනවා දැනෙන්නට පුළුවන්. පිනතුන් අහලා ඇති පටාචාරා නැමැති සිටු කාන්තාව gedara වැඩකාරයත් එක්කලා පැනලා ගියා. ඇයි එහෙම වුනේ? දහඩිය වගුරුවාගෙන ගෙදර සියලුම වැඩ කරන මේ පුරුෂයා කාගේවත් ඊතරම් සැලකිල්ලක් නැහැ ඇල්මක් බැල්මක් නැහැ එහෙම පිරිමියෙක් දකිනකොට අනේ අනිත් හැම දිනාම සැපසේ ඉන්නවා මේ මිනිස්සයාට සලකන්න කවුරුවක් නැහැ තේ ටිකක් දෙන්න කවුරුවක් නැහැ මංවත් උදව් කරන්නට ඕනේ කියලා කරුණාව වගේ දෙයක් මනසේ ඇති වෙන්නට පුළුවන් නමුත් මෙබඳු ධර්මතාවයන් පිළිබඳව බොහොම කල්පනාවෙන් විමසා බලන්නට ඕනේ. ඒ ඇති වෙන්නේ ඇත්තටම අනේකාට පැමිණෙන දුක අවම කිරීමේ කාරුණික චේතනාවක් ද අවිහිංසා චේතනාවක්ද එහෙම නැත්නම් Tamanට ප්‍රතිවිරුද්ධ ලිංගිකයා පිළිබඳව තෘෂ්ණා මූලික සරාගී හැඟීමක්ද ඒ ඇතුළතින් මතුවෙන්නේ කියලා පරිස්සමින් Taman තෝරා බේරා ගන්නට උත්සාහ කරන්න ඕන. එහෙම තෝරා බේරා ගන්නට බැරි වුණොත් කාන්තාවන්ට භික්ෂූන් වහන්සේලා කෙරෙහි ඒ වගේම අර වගේ වෙහෙස මහන්සි වෙලා කටයුතු කරන පුරුෂයන් පිළිබඳව කාන්තාවගේ මනසේ සරාගී සංකල්පනා මතුවෙන්නට පුළුවන් කරුණාව වගේ. පුරුෂයාගේ මනසේ තරුණ කාන්තාවන් පිළිබඳව රෝගී කාන්තාවන් පිළිබඳව අසරණ කාන්තාවන් පිළිබඳව දුක්ඛිත කාන්තාවන් පිළිබඳව පුරුෂයාගේ මනසෙහි කරුණාව වගේ මුහුණුවරින් සරාගී බව මතුවෙන්නට පුළුවන්. ගුණධම් වැඩිීමේදී මෙසේ අපේ මනස වංක වෙන ආකාරයත් වංචක වෙන ආකාරයත් පරිස්සමින් තේරුම් අරගෙන ඕන ගුණනුවන වඩන්නට එහෙම නොවුනොත් ගුණයක් එයි කියලා හිතාගෙන අපි බොහෝ කාලයක් දුර්ගුණයක්ම වර්ධනය කරලා එය පුපුරා ගිය තැන තමයි මහා අනර්ථයක් වුණාමයි අහෝ මෙහෙම උනානේ කියලා අපට වැටහෙන්නේ. එතකොට බොහෝ ප්‍රමාද වෙලා වැඩි. ඒ නිසා මුලදීම මේ ධර්මතාවයන් වෙන්කොටගෙන කුසලය කුසලයේ හැටියට අකුසලය අකුසලයේ හැටියට තෝරා බේරාගෙන වඩවන්නට අපි හැමදෙනාම උත්සාහවත් වෙන්නට ඕන. ඒ වගේම ද්වේෂයත් මතුවෙන්නට පුළුවන් කරුණාවේ ස්වභාවයෙන් අනුකම්පාවේ ස්වභාවයෙන් ඒ කියන්නේ යම්කිසි දුර්වල මිනිසෙක් කෙනෙකුට පීඩා කරනකොට බලවත් කෙනෙක් අර දුබලයා කෙරෙහි අනුකම්පාව වගේ අර ප්‍රබල පුද්ගලයා කෙරෙහි තරහ එන්නට පුළුවන්. ගැරන්ඩියෙක් ගෙම්බෙක් අල්ලගෙන ගිලිනකොට අනේ මේ ගෙම්බා බේරා හරින්නට ඕනේ කියන හැඟීම මුලදී ඇති වෙන්නට පුළුවන්. ටික වෙලාවක් යනකොට ගැරන්ඩියා කෙරෙහි නොමනාපයක්, ද්වේෂයක් මනසේ මතුවෙන්නට පුළුවන්. ඒ වගේම දරුවන් විසින් නොසලකා හැරලා ඉන්න මව්පියෝ අසරණ තත්ත්වෙන් මහලු මඩම් වල දුක් විඳිනවා දකිනකොට ඇතැම් අය දරුවන්ට සාප කරනවා අනේ මේ වගේ මව්පියන්ට නොසලකා හරින දරුවන්ට මෙහෙම මෙහෙම වෙන්නට ඕනේ කියලා. මේ බඳු தත්වයන්හිදී ටිකක් සලකා බලන්න ඕන ඇත්තටම මේ ඇති වෙන්නේ කරුණාවද එහෙම නැත්නම් තමන් අකමැති දෙයක් සිද්ධ වෙනවා දකිනකොට අනිකා කෙරෙහි ද්වේෂයද මතුවෙන්නේ. ඒ වගේම යම් සතෙක් වාහනයකට වගේ අහුවෙලා දුකසේ ජීවත් වෙනකොට මේ සතා දුක් විඳිනවාට වඩා මැරිලා යන එක හොඳයි කියලා ඇතැම් වෙලාවට ඒ සතා මරා දමන්නටත් ඇතැම්මයි පෙළඹෙනවා. ඒ බඳු අවස්ථාවල කරුණාව වගේ පෙනුනට ඒ කරුණාව නෙවෙයි ඇති වෙන්නේ ඒ සත්වයින් කෙරෙහි ද්වේෂ සහගත සිතක්මයි. මෙන්න මේ විදිහට වංචනික ආකාරයෙන්ොත් Tamanගේ මනසේ මේ මනෝභාවය මතුවෙන්නට පුළුවන්. ඒවා කරුණාව වගේ පෙනුනට වංචක ධර්ම බව හඳුනාගෙන දුරු කරන්නට ප්‍රඥාවන්ත වෙන්නට ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙහිදී දක්වන්නේ අවිහිංසාව යනු කාරුණික බවයි. ඒ කරුණාව කියලා කියන්නේ දුකටපත් වෙච්ච සත්වයින් කායික වශයෙන් හෝ මානසික වශයෙන් හෝ සාංශාරික වශයෙන් හෝ යම් දුකක් පීඩාවක් භුක්ති විඳිනවා නම් ඒ අයගේ දුක, ਸੰతాපය, පීඩාව අවම කරන්නට Taman තුල යම් උත්සාහයක් කැමැත්තක් උනන්දුවක් ඇති වෙනවා නම් අන්න එය කාරුණික බවයි අවිහිංසා සංකල්පයයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ.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 අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු.